ඊළඟට අහලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ අරූපාවචර සිත්වල පංචම පංචම ධාන හැරුණු විට ඉතිරි සිත්වල උපේක්ෂා චෛතසිකය යෙදෙනවාද? තෙරුවන් සරණයි. ඒ කියන්නේ ඒක චුට්ටක් මම විමසලා බලලා කියන්නම්. අනෙක් සිත්වල උපේක්ඛාව ඒවත් දැන් උපේක්ඛාව කියලා අපි දැන් සෝබන සාධාරණ චෛතසිකයක් හැටියට ගත්තහම සෑම කුසල් සිතකම උපේක්ෂාව අනිවාර්යෙන් යෙදෙනවා తත්‍ර මජ්ජත්තතා කියන මේ උපේක්ඛා ගුණය. ඒයි తත්‍ර මජ්ජත්තතාවේ සෝබන සාධාරණ චෛතසිකයක්නේ. එතකොට ඒක මේ අරූපාවචර සිත්වල විතරක් මේ රූපාවචර සිත්වල විතරක් නෙමෙයි කාමාවචර කුසල් සිත්වලත් සියලුම කාමාවචර කුසල් සිත්වල తත්‍ර මජ්ජතතාවේ යෙදෙන. ඊට පස්සේ රූපාවචර කුසල් සිත්වල අරූපාවචර කුසල් සිත්වල ලෝකෝත්තර කුසල් සිත්වල සියලුම කුසල් සිත්වල తත්‍ර මජ්ජතතා නැමැති කුසල චෛසිකයේ යෙදෙනවා. එයිද ඒක සෝබන සාධාරණ චෛසිකයක් නිසා. නමුත් ඒක වඩා ප්‍රකටව මතු වී පෙනෙනවා අර චතුර්ථ ධානය. උපේක්ඛා ඒකග්ගත කියන තැනදී. එතකොට ඒක සූත්‍ර ක්‍රමයේ හැටියට චතුර්ථ ධානය කියලා කියන්න පුළුවන් අභිධර්ම ක්‍රමයේ හැටියට පංචම ධාන කියලා කියන්න පුළුවන් ඒ ඒ කියන ඒ රූපාවචර ධානවල අවසාන ධානයේදී මේක වඩා ප්‍රකටයි ප්‍රබලයි ඒ ප්‍රබල නිසා ඒකෙදී උපේක්ඛා ඒකග්ගතා කියලා දක්වන්නේ එහෙම නැත්නම් මේ తත්‍ර මජ්ජත්තතා කියන උපේක්ෂා ගුණය ඒක අර මූලික తত্ত্বය. අර අපි සතිය ගැන කතා කළා වගේ සෝබන සාධාරණ නිසා සතිය සෑම කුසල් සිතකම සතිය දෙනවා. ඒකාග්‍රතාවය සම්බචිත්ත සාධාරණ නිසා කුසල් අකුසල් විපාක ක්‍රියා මේකම ඒකාග්‍රතාවය දෙනවා. හැබැයි අපි ඒකාග් ඒකාග්‍රතාවය කියලා කතා කරන්නේ සමාධිය කියලා කතා කරන එක දියුණු කරපු තැනදී. ඒ වගේම අපි සතිය කියලා කතා කරන්නේ ඒක දියුණු වෙච්ච තැනදී. හැබැයි හැම කුසල් සිතකම සතිය තියෙනවා. අන්න වගේ අපේ පංචම අධ්‍යාන හෝ සූත්‍ර ක්‍රමයේ හැටියට චතුර්ථ අධ්‍යාන සිත්තේ තමයි උපේක්ඛා එකග්ගතා කියලා ඒ උපේක්ඛාව මතු කරලා කතා කරන්නේ. ඒක ඒක දියුණු වෙලා හැබැයි සෝබන සාධාරණ චෛතසිකයක් නිසා ඒක අරූපාවචර සිත්වල පමණක් නෙමෙයි සියලුම කුසල් සිත්වල කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සියලු සිත්වලට සාධාරණ චෛතසිකයක්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ එතන එතනින් ප්‍රශ්න නම් ඉවරයි. හැබැයි මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා මට හිතුණා අරූපාවචර සිත්වල එයා එතුමා අහලා තියෙන්නේ මං හිතන්නේ රූපාවචර කියන එක වෙන්නේ නැති රූපාවචර නේද අපිට සිත් පංචමද්දාරිය දක්වා තියෙන්නේ කියන්නේ රූපාවචර සිත්වල ආ හොඳයි අවසරයි